අපි වටහා ගන්නට ඕනේ. අවබෝධය කරා ගමන් කිරීමට ප්‍රඥාව අවශ්‍ය කරනවා. අනවබෝධය පැත්තට හැරෙන්නේ මෝහය මූලික කරගෙන මෝහය නිසා මුලා වෙන පැත්තක් තිබෙනවා අඳුරු වෙන පැත්තක් තිබෙනවා අනවබෝධයට වැටෙන පැත්තක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ මේ අනවබෝධය පිළිබඳව දේශනා කරන විශේෂ ඉගැන්වීමක් මේ අවිද්‍යාව තුළ අපට තේරුම් ගැනීමට පුළුවන්කම ලැබෙනවා. පින්නතුනි අද අපි මාත්‍රුකා කළේ ධම්මපදයේ මල වර්ගයේහි සඳහන් වන ගාථාවක් තතෝ මලං මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහත්වාන නිම්මලා හෝත භික්කවෝ මලකඩ කියන්නේ පින්නතුනි යමක් විනාශ කරන දි รา පත් කරන ස්වභාවයක් ඇති දෙයක් යකඩයක බැඳෙන මලකඩ ඒ යකඩයම දි รา පත් කරලා විනාශ කරනවා මලකඩ අතර වඩාත්ම මලකඩය හැටියට බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට පෙන්වලා දෙන්නේ අවිජ්ජා පරමං මලං අවිද්‍යාවයි පරම මලකඩය වන්නේ ඒතං මලං පහත්වාන නිම්මලා හෝත භික්කවෝ මේ මලකඩය අයින් කරලා මලකඩ නැති කෙනෙක් වෙන්න පුළුවන් නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නිම්මලා හෝත මලකඩ නැති කෙනෙක් වෙන්න නිර්මල වෙන්න නිර්මල වෙනවා කියන්නේ මලකඩ නැති කරගන්නවා මෙතන මලකඩේ කියන්නේ පින්නතුණී අවිද්‍යාවට අවිද්‍යාව මලකඩයක් හැටියට තේරුම් ගන්නකොට අපිට අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ මේ මලකඩය හැදෙන්නේ මනස මූලික කරගෙන මේ මලකඩ බැඳෙන්නේ මනසෙහි ඒ මනසෙහි බැඳෙන මලකඩය නම් කරනවා අවිද්‍යාව කියලා. මෙහිදී පින්නතුනි මනසේ මලකඩයක් බැඳෙනවා කියන එක බොහොම නිවැරදිව තේරුම් ගන්නට ඕන කරනවා. එමක් නිසාද යමක් බැඳිලා පවතින්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි මනස කියන්නේ ෂණයෙන් ෂණය බිඳි බිඳි නැවත නැවත හටගන්න ධර්මතාවයක් බිඳි බිඳි නැවත නැවත හටගන්න ධර්මතාවයක යමක් බැඳිලා පවතින්න පුළුවන් කමක් නැහැ. නමුත් මෙතනදී තේරුම් ගැනීමේ පහසුව මූලික කරගෙන මේ මනසෙහි මලකඩ හෙවත් අවිද්‍යාව බැඳෙනවා කියන මේ වචනය භාවිතා කරනවා. පින්නතුනේ මෙහි අවිද්‍යාව පිළිබඳව විභංග ප්‍රකරණයේ පැහැදිලි කරනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව අනවබෝධය අවිද්‍යාව වශයෙන් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අඥානං මෙහි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන මේ ආර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානෙන් අවබෝධ නොකර ගැනීම අවිද්‍යාව වශයෙන් මෙහිදී පැහැදිලි කරනවා. පින්නතුනි මෙතන දුක්ඛේ අඥානං කියන තැන දුක පිළිබඳව අනවබෝධය කියන විස්තරයේදී මෙතන පින්නතුනි දුක කියන මේ ස්වභාවය අපි කවුරුත් වටහාගත්ත තේරුම් ගත්ත විඳින බවක් මෙහි තිබෙනවා. එතකොට බොහෝ වෙලාවට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ දුක පිළිබඳව අපි තුල යම් අවබෝධයක් තියනවා නේද කියලා. ඒමක් නිසාද දුක නම් වූ මේ දුක් වේදනා පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවා විඳීමක් තිබෙනවා අපි හිතුවොත් කුඩා කාලේ පටන් අපේ ජීවිතේ විඳ දුක් කරදර ස්වභාවයන් ඔක්කොම එකට එකතු කරලා හිතුවොත් කොච්චරනම් දුක් විඳලා තියනවාද කියලා කෙනෙකුට හිතේ යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. එතකොට හිතනවා එහෙමනම් අපි දුක කියන මේ කාරණය අවබෝධ කරගෙන තියනවා නේද කියලා. පින්නතුනි මෙහිදී මේ දුක පිළිබඳව තිබෙන අනවබෝධය විස්තර කිරීමේදී පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්නට ඕන කරනවා. පංචස්කන්ධය පිළිබඳව අවබෝධයක් නැති කෙනෙකුට දුක පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට බෑ. මෙහිදී පින්නතුනි මේ දුක කියන්නේම පංචස්කන්ධයමයි. දුකේ හට ගැනීම කියන්නේමත් පංචස්කන්ධයමයි. ඔය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය පිළිබඳව යම් අවබෝධයක් විදර්ශනා පැත්තෙන් ඇති කරගත්ත කෙනෙකුට මෙතන මේ කාරණය කුමක්ද කියලා හොඳට නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා පින්නතුනි මේ කාරණය වටහා ගැනීමට නම් විදර්ශනා පැත්ත යම්කිසි ප්‍රමාණයකට ප්‍රගුණ කරලා තිබෙන්න ඕනේ වැඩිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් විදර්ශනා කරුණු පිළිබඳව යම් ආකාරයකට අවබෝධයක් තිබෙන්න ඕන කරනවා. මෙහිදී පින්නතුනි මේ මුලාව හෙවත් අවිද්‍යාව ඇති කරගන්නේ පංචස්කන්ධය මූලික කරගෙනයි. පංචස්කන්ධය මූලික කරගෙන මුලාවට පත්වීම නිසා එතන වැඩිපුරම අපි අවධානයට අරගන්නේ සම්මුතියයි. සම්මුතිය කියන්නේ මම මගේ කියන ස්වභාවය සත්වේ කියන පුජ්‍යලේ කියන ස්වභාවය මෙතනදී මතු කරගන්නවා. යමක් පවතින බව මතු කරගන්නව වැටහෙනවා. ජීවත් වෙන බව නොනැසී පවතින බව වැටහෙනවා තේරුම් ගන්නවා. පින්නතුනි මෙතන නොනැසී ජීවත් වෙනවා පවතිනවා කියන මේ ස්වභාවයන් පිළිබඳව අපිට යම් ආකාරයකට කරුණු ඇතිවන්නේ අර ෂණයක් ෂණයක් පාසා වෙනස් වෙන ස්වභාවය නොදකින නිසයි. එතකොට මෙහි රූප වේදනා සංඥා සංඛාර විඥාන යනුවෙන් දක්වන්නේ මේ සියල්ලම වෙනස් වෙන ධර්මතා බව අපි අවබෝධ කරගන්න ඕනේ. එනම් චිත්ත චෛතසික රූප මේ චිත්ත චෛතසික රූප කියන කාරණා අපි වඩාත්ම තේරුම් ගන්නට ඕන කරනවා මම මගේ කියන සංඥාවෙන් සත්පුජ්‍යල සංඥාවෙන් දකින මේ මම පිළිබඳව යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් තමා පිළිබඳව තමා සත්‍ය දකිනවා නම් ඒ තමා පිළිබඳව තමා සත්‍ය අවබෝධ කරගන්නේ මම යනු ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙන චිත්ත චෛතසික රූප ස්වභාවයක් බව යථාවබෝධයක් හැටියට සත්‍යාවබෝධයක් හැටියට තේරුම් ගන්නවා. එතනදී පින්නතුනි චිත්ත චෛතසික ස්වභාවයන් පිළිබඳව අවබෝධ කරගන්න කෙනෙක් මේ සිතත් සිත සමග සංපයුක්ත වන එහෙම නැත්නම් එකතුව මිශ්‍රව හටගන්න චෛතසික ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නවා සිතක් හටගන්නේ යම් අරමුණක් ඇතුව යම් ආරම්මණයක එල්ලීගෙන සිත හටගන්නවා සිත හට ගැනීම සඳහා උපකාරී වන වස්තුන් පින්නතුනි හයක් තිබෙනවා. ඇස කන නාසය දිව ශරීරය වස්තු රූපය. දැන් මේ ස්වභාවයන් අපි තේරුම් ගන්නකොට ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ සිත මේ වස්තුහුන්ගෙන් යම් වස්තුවක උපකාරයේ ඇතුව යම් අරමුණක් කෙරෙහි යොමු වෙමින් මේ සිත ෂණයක් පාසා හට ගන්නවා. සිත විතරක් හට ගන්නව නොවේයි එහි චෛතසිකද හට ගන්න බව පින්නතුන් ඉගෙනගෙන තිබෙනවා. එසේ හටගන්න චිත්ත චෛතසික ධර්මයන් පින්නතුනි ෂණයෙන් ෂණය බිඳි බිඳි අනිත්‍යයට විපරිණාමයට පත්වන බව මෙතනදී දකින්නට ඕනේ. එමෙන්ම මෙහි රූප කලාපයන් පිළිබඳව තේරුම් ගන්න කෙනෙක් බණ පොතේ විස්තර කරනවා චිත්තක්ෂණ 17න් 17ට මේ රූප කලාපයන් වෙනස් වෙනවා බිඳෙනවා විපරිණාමයටපත් වෙනවා එහෙමනම් මම මගේ යයි සත්වේක වශයෙන් පවතින බවක් පවතින දෙයක් මෙහි නැති බව සත්‍ය අවබෝධයට බැසගත් කෙනෙක් තුල ඒ ටික Tamanගේ ඥාන දර්ශනයට වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්වතුනි ඔය පංචස්කන්ධයේ වෙනස් වීම බිඳීම විපරිණාමයට පත්වීම අනිත්‍යයට පත්වීම පිළිබඳව අවබෝධ නොකරන කෙනෙක් මේ ස්කන්ධ පංචකය දුකයි කියන සත්‍ය අවබෝධයට බැසගන්නේ නැහැ. යමක් පවතිනවයි කියලා සම්මුති වශයෙන් දකින කෙනෙකුට එහි ස්ථීර බව වැටහෙනකොට එහි තිබෙන පවතින ස්වභාවය තුළ සත්වයේ පුජ්‍යලයේ මම වශයෙන් කෙනෙක් ජීවත් වෙන පවතින මේ ස්වභාවය පිළිබඳව කෙනෙකුට වැටහෙනවා එසේ නොවෙනස්ව පවතින බව වැටහීමත් සමගම ඉන්නතුනි එතන ආත්ම සංඥාව උපදිනවා ඒ ආත්ම සංඥාවත් එක්ක එහි නিত্য සුඛ ප්‍රණීත කියන මෙන්න මේ ස්වභාවයන් මතුවෙනවා. නিত্য වශයෙන් පවතින බව එහි සුඛ වශයෙන් ගන්න බව මේවා මනසෙහි වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසාම ඔතන පින්නතුනි ක්‍රියාත්මක වෙන්නේ පංචකාමයයි. ඒ පංචකාමය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය යන මේ ඉන්ද්‍රයන්ට අරමුණු වන ගෝචර වන ආරම්මණයන් තුලින් ඇතිවන්නා වූ ආස්වාදනය දිගට පවත්වාගෙන යෑම ඒ ආස්වාදය පමණක් දකිනවනම් ඒ ආස්වාදය පමණක් දකින කෙනෙකුට අරමුණෙහි මුලා වීම මිස අවබෝධයටපත් වීමක් නැහැ. ආස්වාදයම දකින්නේ මුලා වීම නිසායි. ඒ මුලා වීම නම් කරනවා මෝහය කියලා. දැන් පින්නතුනි එසේ මෝහයෙන් දකින සෑම අරමුණක් පිළිබඳවම නিত্য වශයෙන් සුඛ වශයෙන් ප්‍රනීත වශයෙන් ආත්ම වශයෙන් අරගන්නවා දැන් මෙහිදී අවබෝධයට යන කෙනෙක් ආස්වාදය වගේම එහි ආදීනවයක් තියෙන බව තේරුම් ගන්නවා. ඒ ආදීනවය පිළිබඳව තේරුම් ගත්ත කෙනෙකුට අරමුණු පිළිබඳවත් ඒ අරමුණෙහි විඳීම පිළිබඳවත් යතහ ස්වභාවය වටහා ගන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුනි මෙහිදී ඒ යතහ ස්වභාවය ඇති කර ගන්නවා නම් එතන අර අවබෝධය සඳහා Tamanගේ දහම් ඇස පාදා ගත්තා වෙනවා. දහම් ඇස පාදා ගැනීමකින් තොරව ෂණයක් ෂණයක් පාසාම අරමුණෙහි මුලා වෙනවා නම් එතන ඇතිවන්නේ අවිද්‍යාවයි. දැන් පින්නතුනි මේ කාරණය පිළිබඳව තේරුම් ගත යුත්තේ මේ අපේ සෑම කෙනෙක් තුළම ක්‍රියාත්මක වන ධර්මතාවයක් වශයෙන් මේ පිටස්තරව බාහිරව නෙමෙයි මේ අප තුල ක්‍රියාත්මක වන ස්වභාවය ධර්මතාවය මෙයයි කියලා අපි වටහා ගන්නට ඕන කරනවා. එසේ වටහාගෙන අපේ සිත්වලින් මේ අවිද්‍යාව හෙවත් මලකඩය ඈත් කර ගැනීම සඳහා කුමක් කළ යුත්තේද කියලා කල්පනා කළ යුතුය. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන වැදගත්ම කාරණය තමයි සතිය. සතිය පවතින සෑම අවස්ථාවකම අරමුණ පිළිබඳවත් අරමුණ උපකාරයෙන් හටගන්නා චිත්තචෛතසික පිළිබඳවත් මනසේ දකින්නට පුළුවන්කම ඇති කරගන්නවා. එතන සතිය ක්‍රියාත්මක වෙනවා කියන්නේ සතිය උපකාර කරගෙන ඒ ෂණය පිළිබඳව නුවණින් තේරුම් ගැනීමට අවබෝධ කර ගැනීමට අවස්ථාව ඇති කරගන්නවා. චිත්තක්ෂණයක් තුළ ක්‍රියාත්මක වන මේ ස්වභාවය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙනවා. එසේ උත්සාහවත් වීම පින්නතුනි අවිද්‍යාවෙන් වෙන්ව නුවණස ඇති කර ගැනීම සඳහා ක්‍රියාත්මක වීමක්. එතනදී වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ මේ සියල්ලම සත්‍ය වශයෙන් සිදුවන ඒ සත්‍ය ස්වභාවය කුමක්ද කියා තේරුම් ගැනීමයි. එනම් ඇතිවීම නැතිවීම කියන ධර්මතාවය සත්‍ය ස්වභාවය මෙතනදී වටහා ගන්නට උවමනා කරනවා. සෑම ක්ෂණයකම හටගන්නා මේ චිත්තචෛතසික රූප හේවත් ස්කන්ධ පංචකයේ ස්වභාවය ඇතිවීම නැතිවීම කියන ධර්මතාවයයි. ඒ ඇතිවීම නැතිවීම නම් වූ මේ ධර්මතාවය තේරුම් ගන්න කෙනෙක් ඇතිවෙන නැතිවෙන නාම රූපයන්ට සත්වයක් හැටියට අරගෙන ඇලීමක් ඇති කරගන්නේ නැහැ. ඇතිවෙන නැතිවෙන නාම රූපයන් මම මගේ වශයෙන් අරගෙන ඇලීමක් ඇති කරගන්නේ නැහැ. ඇලීමක් ඇති කරගත්ත තැන එතන දුක හට ගැනීමට උවමනා කරන කාරණා සම්පූර්ණ කරගත්ත වෙනවා. පින්නතුනි ඔතන තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ස්කන්ධ පංචකය නැවත නැවත නැවත නැවත සකස් කරගෙන යෑම දුක හැටියටයි සම්මුති වශයෙන් මිනිස්සයෝ කියනවා ඒ වගේම වෙනත් සත්වයෝ කියනවා දිව්‍ය බ්‍රහ්ම ආදී නම් වලින් හඳුන්වනවා ඒ සෑම තැනකම හටගන්නේ මේ ස්කන්ධ ධර්මයි ස්කන්ධ ධර්ම යම් තැනක හටගන්නවද ඒ කිසිවක සදාකාලිකව පවතින බවක් නැහැ. ස්කන්ධයන්ගේ හට ගැනීමම දුක හැටියට තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේ ස්වභාවය අවබෝධ වීමකින් තොරව මේ ස්කන්ධයන් සත්පුජ්‍යල වශයෙන් සලකාගෙන මම මගේ වශයෙන් සලකාගෙන නැවත නැවත මේ ස්කන්ධ පංචකය චුතිපටිසන්ධි වශයෙන් සකස් වීමට උවමනා කරන කාරණා සම්පූර්ණ කරගනිමින් පවත්වාගෙන යෑම දුක පවත්වාගෙන යෑමට හේතුවක් බව වටහා ගන්නට ඕනේ. පින්නතුනි මෙහිදී මේ දුක් දුක්ඛ කියන කාරණාවට අදාළව කරුණු කිහිපයක් මෙහිදී අපි පැහැදිලි කරන්නට යෙදුනේ. පින්නතුනි ඔතන දුක්ඛ වගේම දුක හට ගැනීම පිළිබඳව ඇති අනවබෝධයක් ඔය අවිද්‍යාව කියන තැනටම එකතු වෙනවා. දුක හට ගැනීම සඳහා උපකාර වන්නේ එහෙම නැත්නම් පංචස්කන්ධය නැවත නැවත සකස් කර ගැනීමට උපකාර වන්නේ තෘෂ්ණාවයි. එතන විස්තර කරන තැන පින්නතුන්ලාට මතක තියෙන්න ඕනේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මෙය විස්තර වන ආකාරය පිළිබඳව. පින්නතුනි ඔතන තෘෂ්ණාව හෙවත් ඇලීම ඒ වගේම උපාදානය මේවා දුක උපදවන කාරණා හැටියට එහෙම නැත්නම් පංචස්කන්ධය නැවත නැවත සකස් කරන කාරණා හැටියට දකින්නට ඕනේ. අර පංචස්කන්ධය නැවත නැවත හට ගැනීම සඳහා මේ තෘෂ්ණාව උපකාර වෙනවයි කියන කාරණය සත්‍ය වශයෙන් අවබෝධ වෙන්නේ නැත්නම් එතන පින්නතුනි ඇත්තේ අවිද්‍යාවයි. පින්නතුනි ඉපදීම සඳහා හේතු වන කාරණා බොහොම තිබෙනවා. පංචස්කන්ධේ නැවත නැවත සකස් වීම සඳහා හේතු වන කාරණා බොහොමයි. ඒක හේතුවක් සිතකින් සිදුවන දෙයක් නෙමෙයි. මෙතනදී මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම හෙවත් ප්‍රතිසන්ධිය පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක්, තේරුම් ගත්ත කෙනෙක් එතන ක්‍රියාත්මක වන කර්ම ප්‍රත්‍ය පිළිබඳව මොන ආකාරයටද එහිදී ක්‍රියාත්මක වෙන්නේ කියලා වටහාගෙන තිබෙන්න ඕනේ. කර්මයේ විපාකයක් වශයෙන් ප්‍රතිසන්ධි සිතක් එහි හටගන්නා චෛතසික ධර්ම හැටියට වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංඛාර ස්කන්ධය එවැගේම ඔතන ප්‍රතිසන්දි විඥාණය එවැගේම ඔතන රූපස්කන්ධය හැටියට ප්‍රතිසන්දි කර්මජ රූප ඔතන තිබෙනවා කාය දශක, භාව දශක, වස්තු දශක කියලා රූප කලාප 30ක්. ඔය ප්‍රතිසන්දි ක්ෂණයේ හටගන්නා වූ ඔය ස්කන්ධ පංචකයේවත් නාම රූප ස්වභාවය එතන කර්මයේ විපාකයකින් හටගන්නා ආකාරය ඔය කර්ම ප්‍රත්‍ය ආදිය විස්තර කරන තැන පින්නතුන්ලාට තේරුම් ගැනීමට පුළුවන්කම ලැබෙනවා මෙතනදී පින්නතුනේ මේ ස්කන්ධයන්ගේ හට ගැනීම එකම හේතුවක් මූලික කරගෙන නොවේයි. පත්‍ය ගණනාවකගේම උපකාරය ඇතුව සිද්ධවන දෙයක්. අවිද්‍යාව මෙතනදී සම්බන්ධ වන්නේ ප්‍රධාන කාරණාව හැටියට විස්තර වෙන නිසායි. ඒ නිසා අවිද්‍යාව හෙවත් මෙය ස්කන්ධ පංචකයේ හට ගැනීමට සහ ඒ අනවබෝධයට උපකාරී වන ආකාරය පිළිබඳව මෙතන අප තේරුම් ගන්නට ඕනේ. සුතිපටිසන්ධි වශයෙන් නැවත නැවත මේ ස්කන්ධ පංචකය හට ගැනීමට හේතුව හැටියට තතහගතයන් වහන්සේ දේශනා කළේ අවබෝධ කළේ තෘෂ්ණාවයි. එහෙම නැත්නම් තණ්හාවයි. මේ තෘෂ්ණාව පිළිබඳව තණ්හාව පිළිබඳව අවබෝධ කරගත්ත කෙනෙක් ස්කන්ධ පංචකයේ හට ගැනීමට මොන ආකාරයටද ප්‍රත්‍ය වෙන්නේ උපකාර වෙන්නේ කියලා තේරුම් ගන්නට ඕනේ. එය නොදකිනව නම් එතන තියෙන්නේ අවිද්‍යාවයි. ඒ වගේම ඔතන පින්නතුනි ස්කන්ධ පංචකයේහි Nirodhaය නැවත හට නොගැනීම දුකින් මිදීම හැටියට දකින්නේ නැත්නම් අවබෝධ කරගන්නේ නැත්නම් එතන අවිද්‍යාව බව තේරුම් ගන්න ඕනේ. දුකින් මිදීම යනු පංචස්කන්ධයෙන් මිදීමයි. පංචස්කන්ධය නැවත හට ගැනීමක් නොවන්නේ නම් දුක හට ගැනීමක් නැහැ. පංචස්කන්ධය නැවත හට නොගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් මධ්‍යම ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා වඩමින් මේ ස්කන්ධ පංචකයෙහි නැවැත්ම ඇති කර ගැනීම ඒට කියනවා මාර්ග ප්‍රතිපදාව කියලා. එය මාර්ගය මාර්ගය හැටියට අවබෝධ කරගන්නේ නැතුව ඒ මාර්ගය මාර්ගය හැටියට නොදකිනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාවයි. පින්නතුනි මේ විදිහට දුක හේවත් පංචස්කන්ධයේ පිළිබඳවත් ඒ පංචස්කන්ධය හට ගැනීමට හේතුව පිළිබඳවත් ඒ පංචස්කන්ධයෙන් මිදීම පිළිබඳවත් පංචස්කන්ධයෙන් මිදීමට පිරිය යුතු ප්‍රතිපදාව පිළිබඳවත් හරි හැටි අවබෝධයට නොවැටෙනවා නම් ඒ අනවබෝධයට කියනවා අවිද්‍යාව කියලා. පින්නතුනි මෙතන මේ අවිද්‍යාව පිළිබඳව තේරුම් ගන්න කෙනෙක් නොදැනීම කියන්නේ කුමක්ද නොවැටහීම කියන්නේ කුමක්ද කියලා මෙතන අවබෝධ කරගන්න ඕනේ. එසේ අවබෝධ කරගෙන මේ ධර්මතා පිළිබඳව තේරුම් අරගෙන අවබෝධය කරා ගමන් කරන්නට විදර්ශනා නුවණ උපදව ගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. එසේ විදර්ශනා නුවණ උපදවගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිර්වාණ ශාන්තිය අවබෝධ කරගෙන සකල ක්ලේශයන් ප්‍රහීන කරමින් මේ පංචස්කන්ධ දුකින් අත මිදෙනවා නම් එය උතුම් වූ සැනසීම හැටියට වටහා ගන්නට උවමනා කරනවා මේ උතුම් වූ සත්‍ය ධර්මය ජීවිතයට එකතු කරගෙන ඒ තුල සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නට හැම දිනාටම ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බෝධිපාක්ෂික ධර්ම වැඩේවායි ප්‍රාර්ථනා කරන්ට හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් අමා මහ නිවනින් සැනසීම වේවා සාදු සාදු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා අත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු බුදුදහමේ මූලික ඉගැන්වීමක් වන අවිද්‍යාව පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ පූජනීය කොරතොට වෙස්සභූ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ධර්මාබෝධය පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලුම දෙවි රැකවරණ නිදුක් නිරෝගී සුව උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු